ජීවිතයේ අත්දැකීම් ගලාගෙන එනවා ජීවිතය කියන්නේම අත්දැකීම් ගොන්නකට අත්දැකීම් කන්දකට ඒ නිසා ස්කන්ධ විදිහට දහමේ විස්තර කරනවා ජීවිතය ස්කන්ධ කඳු ගොඩ ගැහෙන දේවල් මේ සියල්ලම අත්දැකීම. ස්කන්ධ සියල්ලම ගත්තාම අත්දැකීම. අත්දැකීම් වල විවිධ පැති උපාංග. ඉතින් මේ අපි වාගෙන යන්නේ අත්දැකීම තමයි. භාවනා කළක් නැතත් හැම දිනෙකම හොයාගෙන යන්නේ අත්දැකීම. සීතල කියන්නේ අත්දැකීමක්. උණුසුම හොයාගෙන යනවා. උණුසුමත් අත්දැකීමක්. තිබහ අත්දැකීමක්. තිබහ නිවීමත් අත්දැකීමක්. කුසකින්න බඩ පිරෙනවා. මේ දෙකම අත්දැකීම. ඒ වගේම පාළුව අත්දැකීමක් තව පිරිසක් සමග තවත් අයෙක් සමග එක්වීම එයත් අත්දැකීමක්. දැන් මේ විදිහට බලන්න අපි ඉන්නේ අත්දැකීමක හොයාගෙන යන්නේ අත්දැකීම. මොන නමින් හෙව්වත්, රූපවාහිනී කියා හෙව්වත්, අන්තර්ජාලය කියා හෙව්වත්, කෑමක්, බීමක්, සුවඳක් අත්දැකීමක්. මේ මොහොතේ ඉන්නේ අත්දැකීමක. අත්දැකීමක සිටින අපි තවත් අත්දැකීමකට යනවා. හොයන්නේ වඩා හොඳ අත්දැකීම්. හොඳ අත්දැකීම්. අත්දැකීම් කියන වචනේම නෙමෙයි භාවිත කරන්නේ හොඳ කෑමක්, හොඳ වීමක්, හොඳ යාළුවෙක්, හොඳ දේශගුණයක්, හොඳ පරිසරයක්, හොඳ නිරෝගීකමක්, හොඳ වාහනයක් මේ විදිහට හොඳ ගුරුවරයෙක්, හොඳ ගෝලයෙක්, හොඳ. දැන් හොඳ කියන්නේ අපිට සතුටක් දෙන, අපිට සැපක් වෙන අපිව කරදරයකටපත් නොකරන, තියෙන කරදරයකින් ගලව ගන්න, මුදව ගන්න අත්දැකීමක්. මේ හොඳට බලන්න හිතවතුනි අපි ඉන්නේ අත්දැකීමක කියන්නේ තවත් අත්දැකීමක් හොයාගෙන. ඒතර මේ තියෙන අත්දැකීම ගැන සතුටු වෙනවා වෙන්න පුළුවන්. හැබැයි මදි. අසතුටු නම් එපා. එපා කිව්වත් මදි කිව්වත් කෙරෙන්නේ එකම දේ තවත් දෙයක් සොයාගෙන යෑමයි. මදිනම් වැඩියෙන් හොයනවා එපා නම් විරුද්ධ දේ හොයනවා වෙනස් දෙයක් ඉන්නේ අත්දැකීමක ඒ වගේම ඉන්නේ එක්කෝ එපා නැතිනම් මදි කියන චේතනාවයි ඒ අදහසයි මේ අත්දැකීම තමයි වේදනා කියලා මූලික වශයෙන් කියන්න පුළුවන් විඳීම අත්දැකීම. ඒක එපා මදි කියන එක තමයි සංඛාර කියන්නේ. ඉතින් මේවා මේ ස්කන්ධ පහෙන් කෑලි කෑලි වෙන් කරලා ගත්තහම. හැබැයි මේ පහ වෙන් කරලා නැහැ. අපි පොතේ වෙන් කරලා තිබ්බට ජීවිතේ එහෙම වෙන් කරන්න බෑ. වෙන් කරන්න බෑ. මෙන්න වේදනාව, මෙන්න සංකාර, මෙන්න අත්දැකීම, මෙන්න ඕන එකම එකාකම එහෙම වෙන් කරන්න බෑ. ඉගෙන ගැනීමේ පහසුවට වෙන් කරලා ගත්තට. කොහොම හරි ඉන්න අත්දැකීම ඉන්නේ අත්දැකීමක බව අපි දන්නේ නැහැ. ඒ වගේම මේ අත්දැකීම මදි එපා කියන බවත් අපි දන්නේ හරියට. හොයාගෙන යන්නේ තවත් අත්දැකීමක් කියන බවත් සාමාන්‍යයෙන් දන්නේ නැහැ. මේකක්වත් දැනුවත් සිදුවෙන දේවල්, කෙරෙන දේවල් නෙවෙයි. බැලුවොත් තමයි පේන්නේ. විමසුවොත් තමයි තේරෙන්නේ. විචාරුවොත් තමයි වැටහෙන්නේ. මේ විපස්සනාව කියන්නේ එසේ බැලීම, විමසීම, ਵਿਚාරය. ඊළඟ මේකට තව එකක් එකතු වෙනවා විභාගය. අපි මේ කාරණා පැහැදිලි වෙන ආකාරයට මෙමිට මෙමිට කතා කරමු මේ විපස්සනා වේදී අපිට කියන දෙයක් තමයි මේ ඉන්නේ අත්දැකීමක කියා දැනගන්න. අත්දැකීම් කියන වචනේම නෙමෙයි පාලි භාෂාවේ තියෙන්නේ. මේ මොන වචනේ තිබුණත් වචන නෙමෙයි වැදගත් වෙන්නේ මේ අත්දැකීම. මේ වෙලාවේ ඉන්නේ අත්දැකීමක. මේ අත්දැකීම කායික අත්දැකීමක් වෙන්න පිළිවන් නැතිනම් මානසික අත්දැකීමක් වෙන්න පුළුවන්. හැබැයි ආයෙත් කියන්න වෙන්නේ කායික 100%ක්ම කායික කියන්න පුළුවන් අත්දැකීමක් නැහැ. 100%ක්ම මානසික කියලා කියන්න පුළුවන් අත්දැකීමුත් බොහොම අඩුයි කියන්නේ. 100%ක් කායිකයි කියන අත්දැකීම් නම් එකක්වත් නැහැ. ඇත්තෙම නැහැ. හැම කායික අත්දැකීමකටම මනසත් සංයෝග වෙලා තියෙන්නේ, මිශ්‍ර වෙලා, මොහු වෙලා තියෙන්නේ. හැබැයි 100%ක්ම මානසික අත්දැකීම් තියෙන්න පිළිවන්. කලහත්තරකි. කොහොම හරි මේ සියල්ල අත්දැකීම්. ඒතර විපස්සනාව අපිට කියනවා මේ වර්තමානයේ කියන්නේ අත්දැකීමක් විදිහට දකින්න. වර්තමානයේ කියන්නේ අත්දැකීමක්. අත්දැකීමයි වර්තමානයයි වෙන් කරන්න පුළුවන්ද? මෙන්න වර්තමානයේ මෙන්න අත්දැකීම කියලා දෙකක් වෙන් කරලා ගන්න පුළුවන්ද? කල්පනා කරලා බලන්න. විමසලා බලන්න. විචාරලා බලන්න. වර්තමානය වෙනම අපිට දැනෙනවද? මේ මොහොත වෙනම දැනෙනවද? අත්දැකීමකින් තොරව එක්ක අපිට හුස්ම දැනෙන්න ඕන. ඒතර හුස්ම හරහා ඔන්න වර්තමානයේ අත්දකින්නවා. මේ වෙලාවේ ඇතුල් වෙන, පිට වෙන, ගන්න, පිට කරන හුස්මත් එක්ක අපි කියනවා අපි වර්තමානයේ අත්දකින්නවා. වර්තමානයේ ඉන්නවා. එහෙම නැත්නම් ඇහෙන ශබ්දත් එක්ක සත්‍යත් එක්කත් අපි වර්තමානයේ ඉන්නේ. දැනෙන වේදනා එක්ක විඳීම් සමග සංවේදනා එක්ක වර්තමානයේ ඉන්නේ. කෑමත් එක්ක වර්තමානයේ ඉන්න පුළුවන් රහත් එක්ක. සුවඳක් එක්කත් ඉන්න පුළුවන්. ඒ වගේම කරන ක්‍රියාවක් එක්ක ඇවිදීම, ස්නානය, දත් මැදීම, බැවුල කැපීම කොණ්ඩේ පීරීම මේ ඕනම ක්‍රියාවක් වාහනේ පැදවීම වර්තමානයේ ඉඳී. මේ සියල්ල වෙන් කරලා මෙන්න වර්තමානයේ මෙන්න වාහනේ පැදවි. මේ දෙක දෙකක්. දත් මැදීම එකක් වර්තමානයේ තව එකක්. එහෙම වෙන් කරන්න බෑ. වෙන් කරන්න බැරි වර්තමානයේ කියන්නේ වචනයක් පමණක්ම මන නිසා. මේක වචනයක්. දැනෙන දෙයක් නෙමෙයි. වර්තමානයේ දැනෙන්නේ නැහැ. වර්තමානයේ දැනිලා තියෙනවා. ඔය අත්දැකීමකින් තොරව වර්තමානයේ දැනිලා තියෙනවා. මේ මොහොත. අදම ගානේ හිතෙන්තෝ. එහෙම නැත්නම් කිසිම සිතීමක් නැති බව දැනෙන්නට ඕන. ඒතර එතනත් අත්දැකීමක්. හිතන්නේ නැහැ කියන අත්දැකීම, සිතවිලි නැහැ කියන අත්දැකීම. හිතවතුනි විපස්සනාව ඇඟිල්ල දික් කරලා අපිට පෙන්නනවා. කියන අපිට ඇඟිල්ල දික් කරන්නේ ඇඟිල්ල දික් කරලා අපිට පෙන්නනවා යම. කුමක්ද කාලය කියන්නේ අත්දැකීම. කාලය මෙය වැදගත් කාරණයක්. කාලේ වෙනම අපි ගන්න හදනවා වෙනම සාධකයක් වෙනම මිනුමක් විදිහට එහෙම ගන්න බෑ. කාලය කියන්නේ අත්දැකීමක්. අතීතය කියන්නේ අත්දැකීම. අනාගතයත් අත්දැකීමක්. වර්තමානයත් අත්දැකීමක්. මේවා අපි කෑලි තුනකට බෙදලා ගත්තට මේ සියල්ල එකම අත්දැකීමක්. එහෙමනම් විපස්සනාවදී අපි කරන්නේ වර්තමානය අත්දකින විට ඒ අත්දකින වර්තමානයේ නැති කොහොමද? ඒ අත්දකින වර්තමානයේ ස්වභාවය මොකද්ද? අත්දකින වර්තමානයේට මොකද වෙන්නේ? අදකින වර්තමානියත් එක්ක අපි කොහොමද සම්බන්ධ වෙලා තියෙන්නේ? පතලැවිලා තියෙන්නේ, ගැට ගැහිලා තියෙන්නේ, එකතු වෙලා තියෙන්නේ. ඇයි එහෙම වෙලා තියෙන්නේ? මෙන්න මේ කාරණා පිළිබඳ සෙවීමක්, බැලීමක්, විමසීමක්, විමර්ශනයක්, විචාරයක් සහ විභාගයක් තමා විපස්සනාවේදී කරන්නේ. පස්සේ විපස්සනාවේදී මේ විදිහට සෙවීමක්, බැලීමක්, විමසීමක්, ਵਿਚාරයක්, විභාගයක් කරන්නට වෙනවා. නිකන් ඔහේ ඉන්න එක නෙමෙයි විපස්සනා කියන්නේ. ඒ තමයි සමතේ. සමතේ ඔය නිකන් ඉන්නවා. දිවොත් ආපහු ගේනවා අරමුණට ඉන්නවා. ඉතින් සමාධිය එක්තරා විදිහකට කෙනෙක්ව කම්මැලි කරන්න පිළිවෙල. කම්මැලි කරන්නේ. සුසීත තත්ත්වයට ගෙවෙන්න. උදාසීන තත්ත්වයකට හරියට සීතල වෙලාවක අවුවතට තැපේ ඉන්න අත්දැකීමක් ප්‍රශ්න වෙලාවක මේක විදුලි පංකාවක් ළඟ වායු සමීකරණයක් ළඟ හීතල හුළඟෙන තැනක ඉන්න අන්න ඒ වගේ අත්දැකීමකට තමයි සමතේ සමාධිය ගේන්නේ. සමතේ හැම විටම හොඳ අත්දැකීමක් දෙනවා. අපි එදත් කතා කළා දිය හැකි හොඳම අත්දැකීම දෙන්නේ සමතේ. ඒ බඳු අත්දැකීමක් වෙන කිසිම කෙනෙකුට දෙන්න බෑ. කිසිම දෙයකට දෙන්නත් බෑ. මේ විශ්වයේ කෙනෙකුට ලැබෙනවා නම් අති විශිෂ්ටතම වූ අත්දැකීමක්. උත්කෘෂ්ට වූ අත්දැකීමක්. ඒ අත්දැකීම දෙන්නේ සමතේ. ඒක තමයි පුද්ගලයාව කම්මැලි කරන්නේ. එක පැත්තකින් ඉතින් හොඳම සැප දුන්නාම කම්මැලි වෙන එකේ පුදුමෙකුත් නැහැනේ. දැන් සැප වැඩි වෙන්න වැඩි වෙන්න කෙනෙක් කම්මැලි වෙනවා. ඉතින් දුක දැනෙනකොට තමයි වීරිය එන්නේ. මේ ආදීනවයයි ආනිසංසයයි දෙකම දකින්න. සමතේ සමාධියේ ආනිසංසකුත් තියෙනවා. ආදීනමයිකුත් තියෙනවා. සමතේ කියන්නේ තමන්ගේ ආදීනවේ ගැන. සමතේ අපිට හැම එකම කියන්නේ ආනිසංසය ගැන, ප්‍රතිඵලය ගැන. වර්ණනා කරන. ඒ වරදක් නෑ. අබුද්ධෝත්පාද කාලෙක නම් ඉතින් අබුද්ධෝත්පාද කාලෙක තියෙන්නේ සමතේ විතරයි. තව දේවල් තියෙනවා. අනිත් හැම සැපක්ම තියෙනවා. හැබැයි ආධ්‍යාත්මිකයි කියන්නේ මොකක් හරි සැපක් තියෙනවනම් ඒ තියෙන්නේ ඔය සමතේ සමාධි සැප විතරයි අබුද්ධෝත්පාද කාලෙක. ඒක තමයි අති කුෂ්ඨම අද්දකී. හැබැයි බුද්ධෝත්පාද කාලෙකට එනකොට ඒ ගිහිල්ලා නවතින තාප්පේ අතුරුදහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ කෙනෙක් කරන්නේ එයයි. එය අතුරුදහන් කළා දා. ඒතර එතන ඉවරයි කියලා නෑ. තව ගමන තියෙනවා. ඒක භවයේ අග වෙන්න පුළුවන්. භවාග්‍ර කියලා කියන්න පුළුවන්. භවයේ අග. හැබැයි අග කියන්නේ භවේම තමයි. ඒකත් භවේම තමයි. ඉතින් එහාට දැන් ප්‍රපාතයක් කියන්නේ අපි ඇවිදගෙන ඇවිදගෙන ඇවිදගෙන ඇවිදගෙන කන්දක් නැගිටින ලෝකාන්තය කියන්නේ යනවා. දුෂ්කරයි ඉතින් ඇවි යනවා. එහෙම ගිහින් යන්න යන්න ඈත පේනවා. ලස්සනයි, ඇඟට සනීපයි. හිතට හොඳයි. එහෙම ගිහිල්ලා ගිහිල්ලා ඔන්න ලෝකාන්තයේ අගටම එනවා. ඒකනේ ලෝකාන්තය කියන්නේ. කෙලවරටම ඒ තමයි ඉහළම සමාධිය. හිත සියුම් කරගෙන සියුම් කරගෙන සියුම් කරගෙන මේ ලෝකෙට තියෙන ඇලීම්, දැඳීම්, ගැටීම්, ඕනෑකම්, එපාකම් මේවා දකිමින් සමත භාවනාවේදී මේවා දකිමින් සිහියෙන් අත්හරිමින් අත්හරිමින් අත්හරිමින් යනවා. ගිහින් එතෙන්ටම එනවා. දැන් ලෝකාන්තයට යන අය උතනින් හැරිලා එනවනේ අපි. එතන ටික වෙලාවක් ඉන්නවා. සමහරට රැයක් ඉන්න පුළුවන් අවසර දෙනවනම් හැබැයි ආපහු එනවා. මේක තමයි ස්වභාවය. ඉස්සල වැටෙන අයත් ඉන්නවා. ඒ වැටලා අඩි කීපයක් වැටලා කොහරි ගහක හිර වෙලා තුවාල වෙලා සමහර ජීවිතේ බේරෙනවා සමහර අනතුරටපත් වෙලා මිනිහක් සොයාගන්න නැති වෙනවා. දැන් මේ භවආග්‍රේ කියන්නේ එහෙම තැනක්. කොහොම හිත සියුම් කරගෙන සියුම් කරගෙන සියුම් කරගෙන ගියාම භවයේ අගටම එනවා. ලෝකාන්තය වගේ නෙමෙයි භවයේ අග. එහෙම ගිහිල්ලා එතන ඉතින් පදිංචි වෙලා කාලයක් ඉන්න පුළුවන් ඉඳලා ඒ සමාධියේ හැබැයි ආපහු වෙනවා. මොකද ඉන්හිහා යන්න තැනක් නැහැ. විපස්සනාව ඔන්න බුද්ධෝත්පාද කාලයක පමණක් තිබෙන දෙයක්. බුද්ධෝත්පාද කාලයක පමණක් තිබෙන්නේ කුමක්ද කියා ඇහුවොත් කල්පනා කරලා දෙන්න පුළුවන් උත්තරේ තමයි විපස්සනා. විපස්සනාව. අනිත් හැම දෙයක්ම කවදාවත් තිබුණා. නැති තිබුණ නැති විපස්සනා. ඉතින් ඒ නිසා මේ මෙතන භවආග්‍ර කියලා ගත්තේ නෑ. මේක ගත්තේ විභවයේ විදිහට. විභවයේ කියන්නේ මෙතන භවයක් නෑ කියලා. ඒ කෙලවරට ගියා. එතනදී ද විපස්සනාවේදී ඊට පස්සේ මොකද කරන්නේ? විපස්සනාව පටන් ගත්තේ නැත්නම් මෙතන ඇති තරම් කාලයක් ඉන්නවා. ඉන්න පුළුවන් කාලයක්, අවසර දෙන කාලයක් මේ භව අග ඉන්නවා. ඉතින් ඉඳලා ඉඳලා ඒ අවසරය ඉවර වෙනකොට ආපහු අඩියෙන් අඩිය ආපහු පස්සට යනවා. හිටපු තැනට යනවා. ඊටත් පහළට යන්න පුළුවන්. ඒ විපස්සනාවේදී මේ මේකෙන් පල්ලෙහැට පනිනවා. පල්ලෙහැට පනිනවා. අනතුරුදායකයිනේ. විපස්සනාව අනතුරුදායකයි. ඒ සඳහා ලොකු එඩිටරකමක් නිර්වීතකමක් ඕනි කියන්නේ ඒකයි විපස්සනාවට වැටෙන්න අරිනවා. වැටෙන්න අරිනවා. හැබැයි පතුලක් නැහැ. පතුලක් නැහැ. පතුලක් තිබ්බොත් නේ මොනවා හරි උලක් ගහක් ගලක් තිබ්බොත් නේ අනතුරක් වෙන්නේ. එතන මේ අවබෝධයේ නැමැති ඒ ප්‍රපාතයට වැටෙනවා. එහෙම වැටෙන්නේ නැතුව අවබෝධය ලැබෙන්නේ අපි කොහරි අල්ලගෙන ඉන්නකල් හොඳට පය ගහලා ඉන්නකල් ස්ථාවරයි. ඒ අවබෝධ කරගන්න දෙයක් නෑ මේ අත්දැකීම හරි සුවයයි. ඒකේ ඉන්නවා මොනවා හරි අපි ධනෙ නිසා හොඳ අත්දැකීමක් ලැබනවා නම් සුරක්ෂිත බවක්. ඉතින් මොනවා අවබෝධ කරගන්න යන්නේ. හොඳයිනේ ප්‍රශ්නයක් නැහැ. ආදරය නිසා හිතවත්කම නිසා සුරක්ෂිත බවක් හොඳ රැකවරණයක් සැපක් ලැබෙනවා නම් අපි එතන නවතිනවා. ඒ තේරුම් ගන්න අවබෝධ කරගන්න උත්සාහයක් කරන්නේ නැහැ. ආපහු එනව නෙමෙයි. පැහැදිලිව තේරුම් ගන්න විපස්සනාවේදී මේ සමාධිය ආපහු මුලට යනව නෙමෙයි. කිසියම් සමාධියක් Tamanට ඇති වුණාද සමතේන් කිසියම් හිතේ තැන්පත් බවක්, නිශ්චල බවක්, සංසුන් බවක් ඒක නැති කරගන්නේ නැහැ විපස්සනාවේදී. කෙනෙක් හිතන්න පුළුවන් ආපහු මුලට ගිහිල්ලා විපස්සනාව පටන් ගන්න. එහෙම නැහැ. ඒ ඉන්න තැනින් සමාධිය කොතෙන්ට හරි ගියාද ඉන්න තැනින් තමයි විපස්සනාව පටන් ගන්නෙ. පටන් ගන්නෙ කොහොමද? එතනින් පණිනවා. මේ සමාධිය නැතිවීම එකක්. සමාධියෙන් පිරිහීම එකක්. මේ සමාධිය නැතිවීමවත් පිරිහීමවත් නෙමෙයි. සමාධියෙන් ඉඳලා හොඳ පිම්මක් පණි. හොඳ පිම්මක් පණි. ඒ පිම්ම පණින්ට කිසියම් සමාධියක් තිබුණොත් ලේසි. තිබුණොත් ලේසි. ඒ කියන්නේ ඈත ඉඳලා දුවන් දුවන් ඇවිල්ලා පිම්මක් පැන්නොත් ගාක් ඈතට පනින්න පුළුවන්. ඒ වගේ ජවයක් ශක්තියක් තියෙනවා. එහෙම මේ ඒකේ සමාධිය පිරිහීම නැතිවීම නෙවෙයි හැබැයි සමාධියේ පදිංචි වීම අත්හරිනවා. මේ දෙක දෙකක්. විවිධ හේතු නිසා Tamange හිතේ සංසුන්තාවයක් ඇති වුණොත් භාවනාවෙන් කාලයක් භාවනා කරලා ඒ සංසුන් බව නැති වෙන්න පුළුවන්. ඒ නිතර ඒ භාවනාවට නිතර එන්න බැරි වුණොත් දිනපතා භාවනා කිරීම කිසියම් හේතුවක් නිසා මගහැරුණොත් හිත කලබල වෙන සිදුවීමක් වුණොත් වැඩ වැඩි වුණොත් ශරීරය ලෙඩ වුණොත් දේශගුණය වෙනස් වුණොත් සමහර විට කෑම වෙනස් වුණත් අර සමාධිය අඩු වෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. ඒ වෙනම කාරණයක්. විපස්සනාවේදී කරන්නේ මේ සමාධිය කෙරෙහි අපේ අපි ඒකේ පදිංචි වෙන්න හිතුවනේ. මේ හොඳයි අත්දැකීම හරි හොඳයි ඇඟටත් හොඳයි හිතටත් හොඳයි හුස්මත් නැහැ. එක්ක තියෙනවා බොහොම හොඳයි. දැන් මේක පදිංචි වෙන්න මේ පදිංචි වෙලානේ හිටියේ ඒ පදිංචිය අත්හරිනවා තවදුරටත් Taman සමාධියේ පදිංචි කරුවෙක් නෙවෙයි අහිමි උනේ නෑ ඒකෙන් පැන්නුවේ නෑ අපිව අපි වැටෙන්න තරම්. මේ දෙක දෙකක් සමාධියට අපි ඇතුල් වුණු දොරටුවෙන් ආපහු ගියොත් පිරිහෙනවා. හැබැයි ඒ දොරටුවෙන් ඇවිල්ලා සමාධිය හරහා ගිහිල්ලා එතනිනුත් එහාට යනවා. එතනදී හිතවතුනි පොඩි කඹ ඇදීමක් කරන්නට වෙනවා. මේ සමාධියට අදිනවා. අර ඒකාග්‍රතාවට අදිනවා. ඒ සුවයට අදිනවා. ඉතින් ඒ එක්ක ඒ සුවේ හොඳටම ලැබිලා අදිනවා. එහෙම නැත්නම් ඒක ලැබිලා නැතුව හරියට ඒක ඕනේ කියන තණ්හාව අදිනවා එතෙන්ට. මේ දෙක නිසාම සමතේ අපි හිරකාරයෙක් බවට පත් වෙනවා. සමත භාවනාවේ සමත කමඨහනේ සමත අධ්‍යක්ීමේ සමත ආස්වාදේ සමතේ ප්‍රතිඵලේ ඉරකාරයක් බවට පත් වෙනවා. එක්කෝ ඒ අධ්‍යක්ීම හොඳටම ලැබිලා හිතේ හැටියට එහෙම නැත්නම් ලැබිලා නැහැ. ලැබිලා නැතුවත් නැති වුණත් ඒ සමතේ ඉරකාරේ ලැබුණත් ඉරකාරේ. ඒකෙන් නිදහස් වෙන්න බෑ සමතේ නැති කරගෙන. ඒ සමාධිය අහිමි කරගෙන ඒකෙන් පිරිහිලා නිදහස් වෙන්න බෑ. ආ හිත කලබල කරගෙන සංසුන්ව නිහඬව සමාධියනොත් අපි හාට යනවා. දැන් මේ සමතේ අපි කියවනේ මෙතෙන්දි කෙනෙක්ව කම්මැලි කරනවා කියලා. දැන් බලන්න ඉරියව්වට හොඳට ඉරියව්ව සැප වුණාම ඉරියව්ව වෙනස් කරන්න හිතෙන්නේ බොහෝ විට ඔය අපි සමෝ භාවනා කරනකොට මෙහෙවන භාවනාවක ඔය දී කියනවා දැන් හිත ගන්න. දැන් සක්මන් භාවනාව කරන්න. බෑට සමාධිය පදිංචි වුණු කෙනාට තමන් සමාධියේ හිරකාරයෙක් නම් වෙලා ඉන්නේ කැමති නැහැ. කැමති නැහැ. අකමැත්තෙන් තමයි ඉරියව් වෙනස් කරන්නේ. එක්ක වීරිය මදි, කැමැත්ත වැඩි. ඒකට ඒ ඉරියව්වෙම ඉන්නේ. ඒ හිතෙන්දි නිදහස්ත කාරණා කියන්න පුළුවන්. ඒ හොඳට භාවනාව අද වුණා. මේ සක්මන් භාවනාවේ අවශ්‍ය නැහැ. මුගක් කියන්න පුළුවන්. මේ හොඳට බැලුවොත් අවංකවම බැලුවොත් ඒ සමාධියේ හිරකරුවෙක් වෙලා තියෙනවා. ඉතින් සමාධි හිරකාරයා කම්මැලිකාරයෙක්. හිරකුතිය හරි හොඳයි දැන්. ලොකු හිරකුතියක් උඩ පයින්න පුළුවන්. හොඳට ඉන්න පුළුවන්. සැප පහසුයි. ඉතින් මොකටද එළියට යන්නේ? දැන් හිරකු හිරකුටියක් කියන එක මතක නැහැ. අපි හිරකුටි විදිහට දැක්කේ කාම ලෝකේ තියෙන දේවල් කියන්නේ හම්බ කරන එක, වියදම් කරන එක, රහ කෑම කන එක. මේවා තමයි හිරකුටි. හැබැයි මේ සමාධිය සමතේ කියන්නේ හිරකුටියක්. අනේ ඊට වැඩිය ලොකුයි, ලස්සනයි. වැඩි නිදහසක් තියෙන. හැබැයි කොපමණ නිදහස තිබ්බත් ඒ හිර කුටියක් මත. තමයි ජීවිත කාලෙම මදි මේ බිත්ති ඉඳලා එහා බිත්තියට යන්නේ. එච්චරට විශාල. හැබැයි ඒත් ඉතින් හිර කූඩුවනේ. ඒකට කම්මැලි කරනවා. ඉරියව වෙනස් කරවන්න කැමති නෑ. ඊළඟට මේ සමාධියේ ඊළඟ ලක්ෂණය තමයි හිත නිශ්චල කරනවනේ. අපි සමාධිය කියලා කියන්නේත් නිශ්චල හිතකටනේ. එතනදී මේ නිශ්චල කියන්නේ හිතෙන්නේ නැති, හිතන්නේ නැති හිතක්. ඕනකමින් හිතන්නේ නැති හිතක්. මතක් වෙනවා දැනගෙන අත්හැරලා ආයෙ කමතහනට එනවා සමතේදී. දැන් හිතත් කම්මැලි. හිතන්න කම්මැලි. මොකද නොහිතා ඉන්න එක හරි හොඳයි. ඒක බැරුව තිබුණේ. නොහිතා ඉඳීම අමාරු. බැරුව තිබුණේ. හැම වෙලේම හිතේ සිටියේ. හැබැයි මේ කාලෙ කාලයක් පුහුණු කරලා පුහුණු කරලා පුහුණු කරලා සමාධිය සමතේ දැන් කිසියම් දුරකට හිතේ සිටිවිලි අඩු කරගන්න පුළුවන්. තැන්පත් කරගන්න පුළුවන්. ඒ தත්ත්වයටත් හොඳයි. දැන් හිතිනුත් කම්මැලි. කයිනුත් කම්මැලි කෙනෙක්. දැන් මේකට කම්මැලිකම කියන්නේ නැහැ. කෙනෙකුට කියන්න පුළුවන් ඒකට සමාධියට එන්නේ කොහොමද තීන මිද්දය නැතුව කියලා. දැන් තීන මිද්දේ නැති කළානේ සමාධියට එන්නේ. ඒකට සමාධියට ආවට පස්සේ ආයේ කොහෙද කම්මැලිකමක් කියන්නේ. ඉතින් මේ කම්මැලිකමක් කියන වචනේ නැතුව වීරිය නැතිකමක් කියනවා. ඒ නිසා තමයි සමාධියයි වීරියයි ඉන්ද්‍රියන් දෙකක් විදිහට දහම කියන්නේ. මේක දෙකක්. එකක් නෙමෙයි. ඒතර වීරිය නැති වීරිය අඩු සමාධියක් තියෙන්න පුළුවන්. ඒක මිච්ඡා සමාධියකුත් නෙමෙයි සමාධියක් තියෙන්න පුළුවන්. හැබැයි සමාධියට වීරිය එකතු කළොත් තමයි විපස්සනාවට එන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන්නේ අර අයිස් නිදෙන තත්යකට යනවා. ටික ටික ටික ටික ඉරියව්වත් නිදෙනවා. අපි කියන්නේ මිදුණා කියලා. ඒතර ඉරියව්වත් මිදෙනවා. මිදෙනවා කියන්නේ නිකන් අයිස් වෙලා අයිස් වෙලා අයිස් වෙලා ඉන්නවා හෙලෙන්නේ. මුලදී දුකක්. හැබැයි පස්සේ හරි සැපක්. ඇඟ තියෙනවද නැද්ද දන්නේ හිතත් මිදෙනවා. ඉතින් අයිස් කුට්ටියක් වීරය කරන්නේ නැහැනේ. වීරය කරන්නේ කවුද? ගලාගෙන යන ගඟක්, ඇලක්, දොලක්, පහළට වැටෙන දිය ඇලක් වාෂ්ප වෙන වාෂ්පයක් තමයි වීරය කරන්නේ. මිතුණු අයිස් වලට වීරය කියන ලක්ෂණේ නෑ. ඒක දන්නේ නැහැ. ඔහේ ඉන්නවා තිබ්බතන. දැන් මේ විදිහට කම්මැලි. හිතන්න කම්මැලි. විපස්සනාවේදී හිතනවා කියන වචනේ වෙනුවට ඔන්න සෙවීම, බැලීම, විමසීම, ਵਿਚාරීම සහ විභාග කිරීම කියන කාර්යයන් හතරක් පහක්ම අපිට කරන්න කියලා කියන. කරන්න කියලා කියන විපස්සනාව. හොයන්න, බලන්න, විමසන්න, විචාරන්න, විභාග කරන්න. මේ ඔක්කොම හිතීමේ එක එක මච්චන්නේ සිතීමේ යම් යම් අධීරවල්. ඒක හිතන්න ඕනේ. අර මිදිච්ච අයිස් කැටේ විදිහට විපස්සනා කරන්න බෑ. මේක කඩන්න ඕනේ. අයිස් අයිස් කුට්ටියකට කුළු බෙඩියකින් ගහලා කඩනවනේ. කෑලි කෑලි එහෙම කැඩුවාම තමයි ඒක දිය වෙන්න පටන් ගන්නේ. වැඩ කර ගන්න පුළුවන්. ඒ එහෙම මේක ඇතුලෙන් පුපුරාගෙන එන්න ඕන. ඒකට වීරියක් තියෙන්න ඕන. ඉතින් මේ කම්මැලිකම ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා හිතවතුනි මේ කම්මැලිකම දැන් නීවරණ මට්ටමින් ගිහිල්ලා එහාට. මේක නීවරණයක් නෙමෙයි. නීවරණයක් තිබ්බනම් සමාධියක් වෙන්නේ නැහනේ. නීවරණයෙන් එහාට ගිහිල්ලා. හැබැයි මෙතන කුසීතකමක් තියෙන. සෑහීමකටපත් වෙච්ච බවක් තියෙන. මේක හොඳයි. හොඳයි තමයි. හොඳයි. ප්‍රශ්නේ තියෙන්නේ මේ හොඳ දිය වෙන හොඳක්. දිය වෙන හොඳක්, වාෂ්ප වෙන හොඳක්. මේක දවසක දිය වුණොත්, වාෂ්ප වුණොත් ඊට පස්සේ අමාරුයි. නිසා වාෂ්පයෙන් දිය වෙන්න කලින් කරගන්න තියෙන ටික කරගන්න. ඒ සඳහා සමාධියේ තියෙද්දිම තමයි මේ හිතන්න මේ කල්පනා කරන්න මේ වචන අපි කිව්වහම හරියට තේරුම් ගන්න විමසීම බැලීම විචාරීම විභාග කිරීම අවශ්‍ය වෙන්නේ. ඉතින් මොනවා ගැනද මෙතන විමසන්නේ, ਵਿਚාරන්නේ, විභාග කරන්නේ, හොයන්නේ? ඕනෑම දෙයක් ගැන හොයන්න පුළුවන්. ඕනෑම දෙයක්. ඕනෑම දෙයක් ගැන විපස්සනා කරන්න පුළුවන්. අන්න අහවල් දේ ගැන විපස්සනා කරන්න බෑ කියලා දෙයක් නැහැ. විපස්සනාට මුළු ලෝකෙම කමටහන්. මේ ගැන මේ කල්යාණ මිත්‍රයන් අහලා තියෙන විපස්සනාවට මුළු ලෝකෙම කමටහන්. මුළු ලෝකෙම කර්මාන්ත ශාලාවක්. විපස්සනා ශිල්පියක්. සංකා කර්මස්ථාන කියන්නේ කර්මාන්ත ශාලාව කියලා කියන්නේ බොහොම සමීප වචන දෙකන්නේ. සම්මත්තාන පාළියෙන් මේ සිංහලෙන් අපි කිව්වොත් කම්හල. ඉතින් මේ කම්හලේ ඉන්න ශිල්පියා තාක්ෂණික ශිල්පියා කම්හල ඇතුලේ මේ දැල්ලත් තලන්නේ කම්හල තුලේ යට වෙන තැනක ඉති කවුරු හරි දැල්ලත් තල්ල දෙන්න කිව්වොත් පිහියක් හදලා දෙන්න කිව්වොත් ඒ කියන තැන කරන්න බෑ යා කම්හල ඇතුලට යන්න. ගිනිහිරුවට තියන්න ඕන. ගිනි අඟුරු වලට දාන්න ඕනේ. ඒක ඔක්කොම තියෙන කම්හලේ. හැමතැනම යකට තලන්න බෑ. හැමතැනම පිහිය හදන්න බෑ. මේක තමයි සමතේ හැටි. සමතේට වෙන් කරපු කම්හලක් තියෙනවා. එතන විතරයි. දැන් විපස්සනාවට මුළු ලෝකෙම කම්හලක්. මුළු ලෝකෙම. ඒතර මුළු ලෝකෙම කම්හලක් කරගත්ත ශිල්පියාට තමයි විපස්සනා යෝගියා කියන්නේ. එතන මොකද්ද ලෝකය කියන්නේ? අපි මේ වෙලාවේ අත්දකින්න දේ. වෙන ලෝකයක් නැහැ මේ මොහොතේ අපි අත්දකින්න දේ තමයි ලෝකය කියන්නේ. එහෙනම් මේ වෙලාවේ සම්හලය මොකද්ද? මේ අත්දැකීම. දැන් ලබන අත්දැකීම. එතන අර සමතේදී සමාධියේ ඉන්න කෙනාගේ වර්තමාන අත්දැකීම මොකද්ද? සංසුන් බව. ඒ තන්පත් බව. එහෙමනම් විපස්සනා කරන්නේ මොකක් ගැනද? ඒ ලබන තැන්පත් බව. ඒ අත්දකින කායික හා මානසික තැන්පත් බවයි විපස්සනාවට ගන්න. වෙන එකක් නෙමෙයි. වෙන ඒවත් ගන්න පුළුවන්. මේ වෙනම ඒව මොකටද හොයන්නේ? මෙතනම තියෙනවනේ අත්දැකීම, සමතහන. මේ ගෙයින් එළියට ඇවිල්ලා ඒ දිහා බලනවා. ගේ ඇතුළේ ඉඳගෙනත් බලන්න පුළුවන් ගේ දිහා. ඇතුළේ ඉඳගෙන බැලුවහම පේන චිත්‍රයක් තියෙනවා. සම්පූර්ණ චිත්‍රය නෙමෙයි සම්පූර්ණ චිත්‍රය දකින්න ගෙයින් එළියට එන්න. එළියට ඇවිල්ලා ගෙයින් එළියට විසික් කරා නෙමෙයි ගෙයින් නිරපුවා නෙමෙයි එළියට ඇවිල්ලා ගේ වටේ ඇවිදලා බලන්න. හිතපු දේ කොහොමද? මේ සංසුන් භවන නැති ගෘහය කොයි වගේ තැනක්ද? කොයි වගේ දෙයක්ද කියලා බලනවා වටේටම කැරකිලා. මේ වටේටම බැලීම තමයි විපස්සනා විදි කරන්නේ. අපි සාමාන්‍යයෙන් බලන්නේ එක එක විදිහකට. අපි ඉන්න තැන ඉඳලා පේන දේ තමයි බලන්නේ. හැම දෙයක්ම අපිට පේන්නේ අපි ඉන්න තැන ඉඳලා. ඒ ටිකෙන් තමයි අපි නිගමනවලට එන්නේ. අන්න ඊළඟ වැදගත් කාරණේ මොකද්ද? අපිට අපි ඉන්න තැන ඉඳලා පේන විදිහට අපි විනිශ්චයකට එනවා. විනිශ්චයකට. මේ කන්ද ත්‍රිකෝණයක්. එහෙම නැත්නම් මේ ගහ රවුම් ගහක්. මොනවා හරි විනිශ්චයකට නම් අපි මෙහෙම මේ පැත්තෙන් බලනකොට අපිට පේන පැත්තෙන්. අපි හිතන ඒක තමයි අවසාන විනිශ්චය. ඒ පුද්ගලයා පිළිබඳව, තමන් පිළිබඳව, කෑම පිළිබඳව කුමක් හෝ ගැන දෙන අවසාන විනිශ්චය එක තමයි කියන්නේ. දැන් විපස්සනා වෙදී අපි වචන ටිකක් කියවනේ විමසීම ਵਿਚාරය විභාගය විනිශ්චයක් නැහැ. ඒකත් වියන්නෙන් තමයි තියෙන්නේ. හැබැයි විනිශ්චයක් නැහැ. විනිශ්චයක තවොත් ඉවරයි. එතනින් නවතිනවනේ. සාමාන්‍ය හිත විමසීමකින් තොර, ਵਿਚාරයකින් තොර, විභාගයකින් තොර විනිශ්චයන්ට එනවා. Tamanට පේන කෝණේ. Tamange කෝණයෙන් විනිශ්චයකට එනවා. හරි හොඳ කෙනෙක්. හරිම අහිංසක කෙනෙක් කියලා Tamanට පේන කෝණයෙන් විනිශ්චයකට එනවා. විනිශ්චයකට ආව කියන්නේ ඉවරයි. දැන් නඩු තීන්දුවක් දුන්නා වගේනේ විනිශ්චයක් දුන්නා කියන්නේ ආයි ඉන්නහට නෑ. ඒක තමයි තීන්දුව. ඒතර විභාග ඉවර වෙලානේ තීන්දුව දෙන්නේ. ආයි විභාග නෑ. තීන්දුවක් දීපුවම විභාග ඉවරයි. විමර්ශනේ ඉවරයි. විචාරේ ඉවරයි. විපස්සනාවක් කරන්න හම්බෙන්නේ නැහැ විනිශ්චයකට આવොත්. ඒ නිසා හිතවතුනි විනිශ්චයකට එන්නේ නැහැ විපස්සනාවේදී. විනිශ්චයකට එන්නේ නැතුව දිගින් දිගටම විමසනවා, ਵਿਚාරනවා, විභාග කරනවා. මෙන්න මේ කාරණා තුනට තමයි විපස්සනා කියන්නේ. විමසීම, ਵਿਚාරය, ආ විභාග කිරීම. කිසි මේ කිසිවක් නැතුව සාමාන්‍ය හිත විනිශ්චයකට ඇවිල්ලා නවතී. අර වටේටම බලන්නේ. ඇතුලෙන් බලන්නේත් නෑ. ඇතුලෙන් පේන ටික ඔක්කොම බලලා ඒකෙන් විනිශ්චයකට එන්නේත් නෑ. එළියට ඇවිල්ලා එළියෙත් වටේම විදලා බලනවා. එතකොට තමයි දිරපු තැන් පේන්නේ, සිදුරු වෙච්ච තැන් පේන්නේ, පිපිරපු තැන් පේන්නේ, ගිලා බැස්ස තැන් පේන්නේ. එහෙම නැත්තම් පේන්නේ. ඊළඟට ආරලා බලන්න. ආරලත් බලන්න. විනිවිද බලනවා කියන්නේ. ඒ තියෙන්නේ අන්තිමට. මුලින් කරන්නේ අර පේන ටික විමසනවා, ਵਿਚාරනවා, විභාග කරනවා. ඊළඟට තමයි අන්න අත්විවරමත් බලනවා ආරලා කොහොමද කියලා. ඒ විදිහට දකින්නකොට කල්යාණ මිත්‍රේනි මේ සඳහා හිත මෙහෙවන්නට පුළුවන් වෙන්න මේ ඔක්කොම හිතින්න කරන්න වෙන්නේ වෙන උපකරණයක් නැහැනේ. ඒතර හිත මේ විදිහට වැඩ කරවන්න පුළුවන් වෙන්න. මේ විදිහට. වෙන විදිහකට නෙමෙයි මේ විදිහට. හිත බෑ කියන්නේ. මුලිනුත් බෑ කිව්වා. කියන්නේ සමාධියක් නැතුවත් හිත බෑ කිව්වව කරන්න බෑ නේද? යට පුළුවන් මොනවද? පුළුවන් දේ තමයි අතීතේ මතක් කර කර මතක් කර කර ආයයට පුළුවන් දේ තමයි අනාගතයේ පිළිබඳ සැලසුම් හදාදී සැලසුම් හදාදී හීනටකට කියන. ඊළඟට මොකද්ද පුළුවන්? වර්තමානයේ විනිශ්චය කර කර ඉන්න පුළුවන්. වර්තමානය ගැන තීන්දුව දෙදී ඉන්නවා. මේක රහයි, මේක රහ නෑ, මේක සුවඳයි, මේක සුවඳ නෑ, මෙයා ලස්සනයි, මෙයා කැතයි කියලා විනිශ්චයන් දෙනවා. ඔය තුනනේ අතීතය ආවර්ජනය කර කර ඉන්නවා අනාගතය සැලසුම් කරනවා වර්තමානයට විනිශ්චයන් දෙනවා මේ කාරණා තුන තමයි සාමාන්‍ය හිත පුළුවන් එයා කාර්යබහුල වෙලා තියෙන ওই ටිකට ඉතින් එහෙම එකේ මෙයා භාවනා කරන්න කිව්වම මෙයා බෑ කියනවා කොහොමද ඕනම් කරන්න බෑ වෙලාවකුත් නෑ බෑ කියන හැබැයි ඉතින් බෑ කියන හිත පුළුවන් කියන හිතක් බවට සමතෙන් තමයිපත් කළේ. පුළුවන් වුණානේ ඊට පස්සේ. ඔය ඔක්කොම අත්හරින්න ටික වෙලාවකට හරි. දාත්තරලා ඉන්නකොට ඊළඟට හිත කියනවා අනේ මට නම් මොනවත් කරන්න බෑ මෙහෙම ඉන්න එක හරි සපයි. මොකුත් නොකර ඉන්න එක හරි සපයි. මොකුත් නොකර සදාහටම ඉන්න බෑ. එක කාලයක් ඉන්න පුළුවන්. ආපහු හිත අර පුරුදු මත වුණාම ඒව කරන්න පටන් ගන්නවා. ඉතින් මේ විපස්සනාවට හිත අතීතය ගැන හිත හිත සිටීමයි අනාගතය ගැන දීන දැකීමයි වර්තමානය විනිශ්චය කිරීමයි වෙනුවට අලුත් කාරණා තුනක් අලුත් බොහොම තුනක් අලුත් හැකියාවන් තුනක් හිතට හඳුන්වලා දෙනවා විමසන්න ਵਿਚාරන්න විභාග කරන්න මොනවද මේ අත්දැකීම දැන් හොඳයි කියන අත්දැකීමක් තියෙනවනේ සමතයන්නේ අත්දැකීම විමසන්න. ඒක විමසන්න වර්තමානයේ විමසන්න. ඒ කියන්නේ ਵਿਚාරශීලී වෙන්න විභාග කරන්න. මොකද සාමාන්‍යයෙන් හිත වර්තමානයේට රැවටෙනවා. හිත රැවටුනේම වර්තමානයේ වෙන මොනවටවත් රැවටුන්නේ. වර්තමානයේදී කියන්නේ අපි මේ වෙලාවේ අත්දකින්න දේට හිත රැවටෙනවා. ඒ වර්තමානයේ අපිව රවට්ටනවා කියලත්. මේ වෙලාවේ ලබන අත්දැකීම අපිව රවට්ටනවා. අපි වෙන මොනවටවත් රැවටෙන්නේ නැහැ. අපි ඉතින් රැවටෙන දේවල් රවට්ටපු අයක ලොකු ලයිස්තු හදන්න පුළුවන්. දිග ලයිස්තු. හැබැයි ඇත්තම ඇත්ත මොකක්ද අපි රැවටිලා තියෙන්නම වර්තමානයේ. දැන් මෙහෙම කියනකොට මේ වර්තමානයේ ජීවත් වීම පරමාර්ථය කරගත්ත අවසාන ඉලක්කයේ විදිහට ගත්ත හිත් එකපාරට කැළඹෙන්න පුළුවන්. අපිට කියන්නේ වර්තමානයේ ඉඳ කියලා නේද දිගටම. ඒ කියන්නේ වර්තමානයේ අපිව රැවට්ටුවා කියන්නේ. ඉතින් මේ වර්තමානයේ අපි රැවැට්ටුවා කියලා පේන්න අපි වර්තමානයේ ඉන්න ඕනේ. ඒ නැත්තම් පේන්නේ අපි මනසින් අතීතේ හරි අනාගතේ හරි ඉන්නකොට අපි වර්තමානයේ රැවටෙනවා රැවටෙනවා රැවටෙනවා අපි දන්නේ. වර්තමානයේ අපි රවට්ටනවා දිගින් දිගටම අපි දන්නේ මොකද අපි වර්තමානයේ හිටියේ නැති නිසා. වර්තමානයේ ඉන්නකොට තමයි තේරෙන්නේ අපි කොච්චර රැවටෙනවද මේ රැවටුනේම මේ වෙලාවට මේ මොහොතේ වෙන දෙයක තමයි රැවටුනේ මේ මොහොතේ සිදුවන දේ තමයි අපි රැවටුනේ. ඒ නිසා විපස්සනාවේදී වර්තමානයේ ජීවත් වීම ඉලක්කයක් විදිහට ගන්නෙ නෑ. ඒ ඉලක්කය දීලා තියෙන්නේ සමතේට, සමාධියට. විපස්සනාවේදී විපස්සනාවට ගන්නෙ වර්තමානයේම තමයි. එයා වර්ගන තමයි හරෝලා උදයට බලලා කන පිට හරෝලා කපලා කොටලා ඔක්කොම මේ විමර්ශනයේ විභාගය කරන්නේ වර්තමාන. ඉතින් එහෙම කරන්න මේ ධෛර්යයක් ඕනේ, වීරියක් ඕනේ, ඕනකමකුත් ඕනේ. ඒ සියල්ල අඩු වැඩි වශයෙන් අපි කවුරු ළඟත් තිබෙනවා කොච්චර තියෙනවද ඒ තියෙන ටිකින් කොයිතරම් දුරට අපිට මේ විභාගය කරන්න පුළුවන්ද කියා අපි දැන් ප්‍රායෝගිකව බලමු හොයමු හිතවතුනි බෙනෙත් තියාගත් විට මුරු පුරුදු භාවනා පරයන්කේට පැමිණි විට નિરાයාසයෙන්ම හිත ඇතුල් වෙන නිවස ගෘහය තමා පුහුණු කළ කමඨහන ඒ කම්මල ඇතුළත තමා යන්නේ යන්න ඉඩ දෙන්න හිතට තැන්පත් වෙන්න ඉඩ අරින්න පුරුදු විදිහට හුස්මෙන් නම් හිත තැන්පත් වෙන්න හුස්මෙන් තැන්පත් වෙන්න ඉඩ අරින්න වෙන කමඨහනකින් නම් තැන්පත් වෙන්නේ ඒ කමඨහනෙන් හිතට සංසිඳෙන්න ඉඩ අරින්න. වෙනදා පරිදිම ඇති වුණු සංසන්තාවය අදත් ඇති වුණා නම් නැතිනම් ඊට වඩා සංසුන්තාවක් ඇති වුණා නම් එසේත් නැතිනම් ඊට වඩා ඇති වුණු සංසුන්තාවය අඩු නම් ඕ කොහෙත්ම හිත සංසුන් වුනේ නැත්නම් මේ හතරෙන් ඉන්න තැන හඳුනාගන්න. සම්පූර්ණයෙන්ම සංසුන් තැනක භාවනාව පටන් ගත්තට වැඩිය ටිකක් සංසුන් තැනක හොඳටම සංසුන් තැනක වඩාත් සංසුන් තැනක කුමක් හෝ අපි ඉන්නේ ඒ ගේ ඇතුලේ. මසන්තුම් බව නැමැති ගෘහය ඇතුලේ ටිකක් සංසුම් නැතිනම් පුරුදු පරිදි සංසුම් වඩාත් සංසුම් නැමැති නිවෙස තුලයි මේ මොහොතේ ඉන්නේ. මානසිකව ඉන්න මේ භාවනාමය සමත භාවනාමය සමාධි භාවනාමය නිවහන දෙස බලන්නේ සංසුන් බව කියන්නේ නැතිනම් නොසන්සුන් බව කියන්නේ තිබඳු අධ්‍යක්ීමකටද ඒ වචනේ නම දෙන දෙය මොනවදේද ඇඟට කොහොමද දැනෙන්නේ හිතට කොහොමද දැනෙන්නේ කය ලබන අත්දැකීම කුමක්ද? හිත ලබන අත්දැකීම කෙබඳුද? මේ මහත්තේ සාමාන්‍ය හිත එක්කෝ මදි කියනවා නැතිනම් එපා කියනවා විපස්සනාවේදී යාන්ත දෙකට යන්නේ මදි කියන අන්තයටයි එපා කියන අන්තයටයි ඕනෑකමයි එපාකමයි නොවේයි අන්ත දෙක. මදි නැතිනම් එපා. මදි ඇති. හොඳටම ඇති. ආයේ එපා. සමහර විටේ අන්ත දෙකට යන අවස්ථා තියෙන්න පිළිවන් ඇති කියන එක හොඳටම ඇති දැන් එක්ක මදි ලෝකේ බවක් දකිනවා විඳින්න නොවේයි දැනගන්න විඳ ජීවිතය විඳින ජීවිතය දැනගන්නා ජීවිතයක් බවට අත්දැකීමෙන් අවබෝධයට මේ විපස්සනා කළ හැකි එක් ආකාරයකුයි අප අත්දැක බැලුවේ ඕනෝනේ මෙතන මූලික સિદ્ધාන්තය ඕනෑම විපස්සනා ක්‍රමවේදයකට පොදුයි අත්‍යවශ්‍යයි කුමක්ද වර්තමානයයි විපස්සනාවට ගන්න වර්තමානය වර්තමානයයි විභාග කරන්න ඉතින් වර්තමානයේ නැත්තේ කොතනද කොයි වෙලේද වර්තමානයේ නැත්තේ වර්තමානයේ නැත්තේ නිදාගෙන ඉන්න වෙලාවේ පමණයි විපස්සනා කරන්න බෑ නිදාගෙන. නිින්දෙදි කළ හැකි දෙයක් නොවේ විපස්සනාව. නිින්දෙදි සමාධියකට යන්න පුළුවන්. මුළු නිින්දම එකම සමාධියකට ගේන්නත් පුළුවන්. සමාධිය හොඳට පුහුණු කළ කෙනෙකුට සමාධි නිද්‍රා. හැබැයි විපස්සනාව බෑ. විපස්සනාව නිදාගෙන නැති හැම විටම කළ හැකි. ඒ නිසායි කරණීය සූත්‍රය කියන්නේ යාව තස්ස විගත මිද්දෝ යම්තාක් නොනිදා සිටිනවද ඒ තාක් ඒතං සතින් අදෙත්තේය මේ හොඳ අවදිමත් බවකින් ඉන්න ස්ථාන කරගන්න. හොඳ අවදිමත් නැත්නම් විපස්සනාවක් කරන්න බෑ. අත්දැකීම් එනවා වර්තමානයේ එනවා අපි රවට්ටන. ඉතින් අපි මදි කියනවා එක්ක හොඳටම ඇති එපා කියනවා. ඔය ඔය උත්තර දෙක දිදී යනවා වර්තමානයේ. මදි කියනවා එපා මදි කියනවා එපා මදි කිව්වත් එපා කිව්වත් බහේම තමයි හැදෙන්නේ. හිතවතුනි අපි පුහුණු වෙනවා මේ ජීවිතය අත්හදා බලන්න සමතේ නැමැති කම්මල ඇතුලේ ඒ කර්මස්ථානයේ කියන කිනිහිරේ උඩ සිහිය නැමැති මිටියෙන් ගහලා ඒකාග්‍රතාව නැමැති මයිනහම ඇදලා ඇදලා හොඳට රබ් කරලා ඒ පුහුණුව. ඉන් පස්සේ ජීවිතයේ සැලෙන හැම අවස්ථාවක්ම විපස්සනා කර්මස්ථානයක් කරගන්න පුළුවන්. ඊට පස්සේ කම්හලෙන් එළියට ආවම මේ අපිට ඕන ඕන විදිහට යකඩ තලන්න බෑ. මේ ලෝක ධර්මතා ඇවිල්ලා අපිව ڇප්ප කළා දානවා. අන්න ඒ වෙලාවට කළ හැකි හොඳම දේ තමයි ඒ අත්දැකීම දිහා බලන එක. මොකද්ද මේ වෙන්නේ? ඇඟට වෙන්නේ මොකද්ද? හිතට වෙන්නේ මොකද්ද? ඒක ඇතුලේ ඉඳගෙන බලන්න පුහුණු වෙන්නේ ඊට පස්සේ අපි එළියට ඇවිල්ලා කොහොමද බලන්නේ කියලා ඊළඟට පුහුණු වෙන්න. දකින්න ලෝකේම සම්මාලක් විදියට හැම දිනාටම සිතක් ශාන්තියක් සැනසෙල්ලක්ම වේවා